ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනිත් අබේසුන්දර කලාකරුවා යනු සුන්දර දේවල නිර්මාතෘවරයාය. කලාවේ අරමුණ වන්නේ කලාව निराවරණය කිරීම සහ කලාකරුවා සංගවාලීමයි. මේ ආරම්භ වන්නේ ඉරිදා සංග්‍රහයයි. තිස්ස අබේසේකර ආචාර්ය තිස්ස අබේසේකර ඉතා විශිෂ්ට ලේඛකයෙක්, තිරනාටක රචකයෙක්, විචාරකයෙක්. එතුමන් විසින් ලියන ලද පොතක් නැවත කියවුවා. අයාලේ ගිය සිතක සටහන්. මේ පොතේ බඹර කෝකිල නාද කියලා වෙනම ලිපියක් තිබෙනවා. එය ඇත්තටම පුවත්පතක පළවුණු ලිපියක්. පසුව මේවා එකතු කරලා සංග්‍රහ කරලා මේ පොතේ ඇතුළත් කරලා තිබෙනවා. එහිදී කියවෙනවා දේවාර් සූර්යසේන කියලා කලාකරුවෙක් පිළිබඳව. දේවාර් සූර්යසේනගේ පොතක් ලංකා ගීතාවලිය නමින් ඒ කාලේ පළවුණු පොතක් අපේ ගෙදර තිබුණා අපේ තාත්තගේ පුස්තකාලේ මම මේ පොත කියෙව්වා ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී කාලේ පහුගිය සතවර්ෂයේ සිංහල සින්දුවක් කොළඹ නගරේ ඇහුන්නේ නැහැ කියලා මෙතුමා ලියලා තියෙනවා ඒ නිසා ඔහු ඔහුගේ බිරිඳ නෙළුම් දේවී සමග ගම්වලට ගිහිල්ලා මේ ජනගායනා එකතු කළා. ඒවා ගායනා කළා. නෘත්‍ය ගීත, නාඩගම් ගීත, අපේ සිංහල ගැමියන්ගේ ගීත. ඒ අතර පැටියට නැංගුණු ගුවන් විදුලියේ ආරක්ෂා කරගෙන තිබෙන මේ ගීතය අපි ඉදිරිපත් කරනවා ඔබේ රසානන්දය පිණිස. ඉරිදා සංග්‍රහයේ මේ දේවාර් සුරේසේනා na kokila nada sapiri sarata madura vadi bambara kokila nada sapiri sarata madura vadi premi mapinaa පිනතෙනි දුල සෝබමාන ජෝතිනියේ වතතෝභිත ජෝතිනියේ වතතෝභිත චන්ද්‍රකලු මෙන්දානිති එන්දාවදි මින්දානද චන්ද්‍රකලු මෙන්දානිති එන්දාවදි මින්දානද බම්බර කෝකිල නාද සපිරි දරත මధుරවාදී අමර කොකිල නාද තපිරි තරස මధుර වාදී Kentucky. නාද තපිරි තරක මధుර වාවි විචාරකයා යනු සුන්දර දේවල් පිළිබඳ සිය හැඟීම් අන් අයුරකට හෝ අලුත් දෙයක් බවට හෝ පරිවර්තනය කළ හැකි තැනැත්තෙක් විචාරයයි නිර්මාණකරුවාගේ නිර්මාණයයි අතර සම්බන්ධතාව ඊට වැදගත් වෙනවා. વિચારකයා නිර්මාණකාරීන්ට මඟ පෙන්වනවා. ප්‍රේක්ෂකයින්ට ශ්‍රාවකයින්ට මඟ පෙන්වනවා. එවිට රසඥතාව වර්ධනය කරගන්නට පුළුවන් වෙනවා. මහාචාර්ය කෝලිත භානු දිසානායක සුනිල් කහගල්ල මේ ලේඛකයා මේ රචකයාගේ ගීතයක් ගයලා තිබුණා. අලුත් ගීතයක් දර්ශන රුවන් දිසානායකගේ තනුව හා සංගීතයෙන් යුක්තව මහාචාර්ය කෝලිත බහානු ඉතා දක්ෂ සංගීතඥයෙක් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු සංගීත පීඨයේ පීඨාධිපතිවරයා සම්මාන ලැබූ ගායකයෙක්. ඉතින් අපි කල්පනා කළා එතුමාගේ ගීතයක් ඉරිදා සංග්‍රහයට මෙසේ එක් කරන්නට. අපි බලමු රස විඳිමු මහාචාර්ය කෝලිත බානු දිසානායකගේ හඬට එතරින්ගත් වලාවක් නෑ ආකහේ කුරුම්බඩදී ආමුදුරුවන් අමනාප වූ වන ලොරි ඒවි හෙට ගන්න අස්මන් මේ යලේ කරුණයක දහදිය මහන්සිය සම්බයකට හිල කර අපේ අප පැතු කාලය තරම් ටෙස්ටිං කියලා ඉංග්‍රීසි වචනයක් අපට හමු වෙනවා සමාජීය විද්‍යා සමාජ විද්‍යා මානව විද්‍යා ක්ෂේත්‍රවල සෝෂියොලොජි ඇන්ත්‍රොපොලොජි කියලා කියන්නේ මේ විෂයන් පේරන්ටින් කියලා කියන්නේ දෙමව්පිය කරණය ඒ එච්චර ලස්සන පරිවර්තනයක් නොවේ නමුත් අදහස මේකයි ලෝකයට දරුවන් බිහි කරාට පස්සේ දෙමව්පියන් ඒ දරුවන් හදලා වඩලා යහපත් පුරවැසියන් බවට පත් කරලා ඒ මහා සමාජය වෙත ගෙන එන ක්‍රියාවලිය හරියට සිද්ධ කරන්නට ඕනේ. දෙමව්පියන්ටත් වරදිනවා. දරුවන්ටත් වරදිනවා. මේ ගැන කල්පනා කළ රත්නශ්‍රී විජේසිංහ කවියා දීපද රචකයා කාලයකට පෙර අනුවේදනීය හැඟීම් දනවන ගීයක් ගුවන් විදුලියට රචනා කළා. එය මා මුලින්ම ඇසුවේ ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනකින් විශාරද සුනිල් එදිරිසිංහයි එම ගීතය ගායනා කළේ ආචාර්ය රෝහණ වීරසිංහගේ නිර්මාණශීලී සංගීතය එයට එක් වුණා. එහි දැක්වෙන පුවත දරුවෝ ගැන, දුව ගැන. දුවට අපි පුතා කියලාත් කියනවා. අවට සමාජයේ තියෙන විවිධ ප්‍රශ්න නිසා දරුවෝ වල්මත් වෙන හැටි. ඒත් තාත්තලා අම්මලා බලාගෙන ඉන්නවා ඒ දරුවෝ ගෙදරට එනකම් අපි රස විඳිමු එම ගීතය Thank you. මන්න නුඹගේ පිය පන් කුංචි සාගේ සැතපුන පුංචි සාදියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ හිතුනේ නෑ මට මොකද කාරණේ පාර මතක නම් ආමත් මේ ළඟයි දුවේ චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ මන්ද කියා පන් නොකියා හැංගිලා ගියේ පානනේ උනසේ පාරුයි ලැයිකා මන්ද නුඹගේ කියපන් පුංචි සාවියේ ಭಾರತೀಯ භජන් ගීතවලට අපි කවුරුත් බොහෝසේ ප්‍රිය කරනවා. ඔවුන්ගේ Hindu සංස්කෘතිය, Hindu ආගම, Hindu නැටුම්, චිත්‍රකලාව, සාහිත්‍යය මේ සියල්ල එකට බැඳිලා තියෙන්නේ. ඒ ශිෂ්ටාචාරය ගෙනියන්නේ ඒ ආකාරයටයි. දෙවියන්ට කතා කරන ගීත, භක්තිය පවසන ගීත මොහමඩ් රාෆි මේ අද්විතීය ගායන ශිල්පියා නයා දුරක් චිත්‍රපටයට ගැයූ භජන් ගීතයක් අප තෝරගත්තා. එය තිරගත උනේ 957 වර්ෂයේ සහීර් විසින් ලියන ලද එම ගීතය ඕපී නයාර් සංගීතවේදියාගේ නිර්මාණයක්. ඔබට ඇතැම් විට මේ ගීතය මතක් වේවි සමන් යොමු කරන විට. محمد رافی آنا ہے تو ہمیں کچھ پھیر نہیں ہے بھگوان کے گھر دیر ہے اندھیر نہیں ہے آنا ہے تو ہمیں کچھ پھیر نہیں ہے بھگوان کے گھر دیر ہے ہم نہیں ہے آنا ہے تو آ تجھ سے نہ سلجھے تیرے الجھے ہوئے دھندے جب تجھ سے نہ سلجھے تیرے الجھے ہوئے دھندے بھگوان کے انصاف پہ سب چھوڑ دے بندے آسان کرے گا کو وہ آسان کرے گا جو تو نہیں کر پایا وہ بھگوان کرے گا جو تو نہیں کر پایا وہ بھگوان کرے گا بھگوان کرے گا آنا ہے تو رہا ہم کچھ پیر نہیں ہے بھگوان کے گھر دیر ہے اندھیر نہیں ہے آنا ہے تو نہیں آنا ہی بہت ہے کہنے کی ضرورت نہیں آنا ہی بہت ہے اس در پہ تیرا درپی وہ سب اس کو خبر ہے جو کچھ ہے تیرے دل میں وہ سب اس کو خبر ہے بندے تیرے ہر حال پہ مالک کی نظر ہے بندے تیرے ہر حال پہ مالک کی نظر ہے مالک کی نظر ہے آنا ہے تو تا ہم کچھ پیر نہیں ہے بھگوان کے گھر دیر ہے اندھیر نہیں ہے آنا ہے تو آ بار یہی ہے سنسار کی سب سے بڑی سرکار یہی ہے سنسار کی سب سے بڑی سرکار یہی ہے سرکار یہی ہے آنا ہے تو آرا ہم کچھ پیر نہیں ہے بھگوان کے گھر دھیر ہے اندھیر نہیں ہے आना है तो आ කණ්ඩායම් ගීත පිළිබඳව නව අධ්‍යයනයක් සිද්ධ වෙමින් පවතිනවා. ඒවා සියල්ල ජනප්‍රිය සංස්කෘතිය ජනප්‍රිය කලාව පැත්තටයි යොමු වෙලා තිබුණේ. විදග්ධ කලාව නැත්නම් ප්‍රබුද්ධ කලාව ඒවා අගයන අය ජනප්‍රිය සංස්කෘතිය හෙලාතලා කතා කළා. නමුත් ගුවන් විදුලිය වෙළඳ සේවයක් ආරම්භ කළාට පසුව වාණිජකරණය වෙද්දී වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරද්දී විවිධ කණ්ඩායම් සංගීත වේදීන් ගායන ශිල්පීන් ගීත ගායලා ඉදිරිපත් කළා. ඒවයි 아무තු හැඩයක් තිබුණා. 아무තු තාල, නාද රටා, රිද්ම රටා. කැරිබියන් දූපත් ඔස්සේ ගලාගෙන ආපු මේ කැලිප්සෝ හඬ අපිට ඇහෙනවා. ඉතින් අපි කල්පනා කළා මිනෝන් ප්‍රනාන්දු විසින් ගායන ලද ගීතයක් තෝරගන්න. මේ ගීතය පසු කාලයක තවත් ගායක ගායිකාවන් විසින් ගයා තිබෙනවා. විශේෂයෙන්ම මංගල අවස්ථාවලදී මේ ගීතය ගයනවා ඔබට මතක් වේවි. මේ මිනෝන් ප්‍රනාන්දු. Thank you. පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබලයි